තෙරුවන් සරණයි සියලු දෙනාටම අද දවසෙත් අපි සුපුරුදු පරිදි සෙනසුරාදා ධර්ම සාකච්ඡාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අද දවසෙත් ධර්ම සාකච්ඡාව සඳහා සහසම්බන්ධ වෙන ගෞරවනීය ස්වාමින් වහන්සේලා මෙහෙණින් වහන්සේලා ඇතුළු ඔබ සැමටම රත්නත්‍රය ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අද අදට નિયમિત දේශනාව ආරම්භ කරන්න සූදානම් වෙන්නේ අපි පසුගිය සති ගණනාවක් මුළුල්ලේම කතා කළේ චෛතසික ධර්ම පිළිබඳ මූලික විග්‍රහය හැටියට දැක්වෙන සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයන් එකින් එක අපි එක් එක් දිනවල සාකච්ඡා කළා. ඒ අනුව අද දිනට નિયમિતව තියෙන්නේ සබ්බචිත්ත සාධාරණ චෛතසික ධර්මයන් අතර පස්වැනි චෛතසිකය ඒකාග්‍රතාව. එතකොට සබ්බචිත්ත සාධාරණ කියලා කිව්වේ සෑම සිතකම නොවැරදීම යෙදෙන චෛතසික ධර්ම. සාධාරණ කියලා කියන්නේ පොදු වෙනසක් නැතිව එකම විදිහට ක්‍රියාත්මක වෙනවා කියන අර්ථය. එතකොට සබ්බචිත්ත කියලා කිව්වේ කුසල්සිත, අකුසල්සිත, විපාකසිත, ක්‍රියාසිත කියන සෑම සිතකම මේ චෛතසික හත යෙදෙනවා. ඒ චෛතසික වලින් තොරව සිත ක්‍රියාත්මක වෙලා ඒ ආරම්මණය ගැනීමේ ක්‍රියාව මනමින් සිදු කරන්න බෑ. ආරම්මන ආරම්මන විඥානන ක්‍රියාවලිය સિદ્ધ කරන්න නම් අනිවාර්යෙන් සිතට මේ චෛතසික ධර්මයන්හි සහයෝගය අවශ්‍යයි. ඒ නිසා තමයි ඒව සෑම සිතකම අනිවාර්යෙන්ම යෙදෙන්නේ. එතකොට මේ චෛතසික ධර්ම අතර පස්වෙනි චෛතසිකය තමයි ඒකග්ගත චෛතසිකය. එතකොට ඒකග්ගත කියලා කියන්නේ යම් කෙසේ අරමුණක නොසැලී මනවින් පිහිටවන ගතිය. සිතට යම් කෙසේ අරමුණක් ගන්නට නම් ඒ අරමුණෙහි සැලෙන්නේ නැතුව මනස පිහිටන්නට ඕන. එතකොට එහෙම පිහිටියොත් විතරයි ඒ අරමුණ පැහැදිලිව ගන්නට පුළුවන් එතකොට මෙතනදී අපි තේරුම් ගන්නට ඕන ඒ අරමුණ ගැනීමක් ගැනීමේදී අර සංඥාවෙන් තමයි අරමුණ හඳුන්වා දෙන්නේ. එහෙම නැත්නම් අරමුණෙහි සටහන ගන්න. එතකොට අරමුණෙහි සටහන හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. එතකොට ඒ සටහන නිවැරදිව ගන්නකොට ඒ සංඥාව නිවැරදිව ඒ කියන්නේ අන්‍ය ධර්මයන්ගෙන් එම ධර්මය ඒ ආරම්මණය වෙන්කොට හඳුනා ගන්නා සටහනේ සටහනනේ සංඥාව කියලා කියන්නේ. එතකොට අපි සංඥා චෛතසිකය විස්තර කරනකොට පැහැදිලි කළා සංඥාව හැම විටම නිවැරදිව ඇති වෙන්නේ වැරදිවට හඳුනා ගන්නටත් පුළුවන්. එතකොට මේ ඒකාග්‍රතා චෛතසිකයෙන් අරමුණෙහි මනාව පිහිටනකොට අර සංඥාවෙන් වැරදි විදිහට නම් අරමුණ පිළිබඳව සටහන අරන් දුන්නේ ඒ සටහන මත තමයි මේ ඒකාග්‍රතාවය ක්‍රියාත්මක වෙන්නේ. ඒ කියන්නේ වැරදි විදිහට සංඥාවෙන් අරන් දුන්නොත් ඒ සටහන ඒකාග්‍රතා චෛතසිකයට පුළුවන් වෙන්නේ නොසැලී ඒ සංඥාවෙන් හඳුන්වා දෙන විදිහට තමයි ආරම්භනේ ග්‍රහණය කරන්නේ. ඒ නිසා ඒකාග්‍රතා චෛතසිකයේ ඒ කියන්නේ සිත එකඟ වුණු පමණට හැම විටම ඒ ඒකාග්‍රතාවය නිවැරදිව ආරම්මණයෙහි ස්වභාවය ග්‍රහණය කරනවා කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා තමයි මේ ඒකාග්‍රතා චෛතසිකය කුසල් සිතේ දෙන්නත් පුළුවන් අකුසල් සිතේ දෙන්නත් පුළුවන්. එතකොට දිට්ඨිගත සංපයුක්ත සිතේ දෙන්නත් පුළුවන් දිට්ඨිගත විප්‍රයුක්ත සිතේ දෙන්නත් පුළුවන්. ඥාන සංප්‍රයුක්ත සිතේ දෙන්නත් පුළුවන් ඥාන විප්‍රයුක්ත සිතේ දෙන්නත් පුළුවන්. දැන් දික්ටිගත සංපයුක්ත කියලා කියන්නේ වැරදි දෘෂ්ටියකින් තමයි අරමුණ පිළිබඳව දකින්නේ. එතකොට වැරදි දෘෂ්ටියකින් දකිනකොට එතනත්ත ආරම්මණය નિවරදිව හඳුනාගන්නේ නැහැ. හැබැයි ඒ සිතෙත් ඒකාග්‍රතාචෛසික ක්‍රියාත්මක එතකොට ඥාන සංප්‍රයුක්ත සිත අරමුණ નિවරදිව හඳුනා ගන්නවා. નિවරදිව වටහා ගන්නවා. ඒ નિවරදිව අරමුණ වටහා ගන්නකොට ඒ සිතෙත් ඒකාග්‍රතාචෛසිකයේද මේ විදිහට ඒකාග්‍රතා චෛතසික සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් නිසා සෑම සිතකම නොවැරදීමේ දෙනෝ හැබැයි ඒ සිතින් ගන්නා අරමුණ නිවැරදිද නැද්ද දන්නේ නැහැ ඒ ගන්නා ස්වરૂපය මත ඒකාග්‍රව ඒ කියන්නේ වික්ෂිප්ත නොවි චංචල නොවි ඒ සටහන මනවින් ගන්නට ඒකාග්‍රතා චෛතසික උපකාර කරනවා එතකොට දැන් මේ ඒකාග්‍රතා චෛතසිකය සෑම සිතකටම අවශ්‍ය වෙන්නේ කුමක් නිසාද? විශේෂයෙන්ම අරමුණක් එක් අරමුණක් ගත්තහම ඒ අරමුණ අපට ගත හැකි බොහෝ පැතිකඩ තියෙනවා. උදාහරණයක් හැටියට ගත්තොත් දැන් අපි අපිට මතකයිනේ අපි පුංචි කාලේ ඉස්කෝලේ යනකොට සමහරට චිත්‍ර ගුරුවරයා හෝ ගුරුවරිය මේසේ මත යමක් තියලා ඒක ඒ ළමයි ඉන්න තැනට පේන විදිහට අඳින්න කියන. එතකොට එකම වස්තුව තමයි අර දරුවන් චිත්‍රයට නගන්නේ. හැබැයි එක් එක් දරුවාගේ චිත්‍රයේ හැඩය එක එක ආකාරයට වෙනස් වෙනවා. ඇයි වෙනස් වෙන්නේ? ඒ දරුවා ඉන්න තැනට ඒ චිත්‍රය පෙනෙන කෝණය අනුව ඒකේ හැඩය වෙනස් වෙනවා. එතකොට අපි කැමරාවකින් යම් වස්තුවක් හෝ යම් පුද්ගලයෙක් පින්තූර ගන්නකොට ඒ පුද්ගලයාගේ ඉදිරිපසින් ගත්තොත් එක විදිහක් පිටපසින් ගත්තොත් එක විදිහක් පැත්තෙන් ගත්තොත් එක විදිහක් ඉහළින් ගත්තොත් එක විදිහක් මෙහෙම විවිධ කෝණයන්ගෙන් ඒ ඡායාරූපේ ගන්නකොට විවිධ ස්වරූපේ අපට ඡායාව ගන්නට පුළුවන්. එතකොට දැන් එකම අරමුණකත් එකම අරමුණක වුණත් සියක් ආකාරයකින් දහස් ආකාරයකින් ඒ අරමුණ ගන්න පුළුවන් පැති තියෙනවා. මේ ඒකග්ගතා චෛතසිකයෙන් කරන්නේ අර සියක් ආකාරයකට දහස් ආකාරයකට ගන්න පුළුවන් ආරම්භණය ඒ සියක් ආකාරයෙන් 999ක්ම අත්හැරලා එක් ආකාරයකින් පමණක් ගන්නට සිතට උදව් කරනවා. ඒ මොකද එකවරකට එක් සිතකින් ගන්න පුළුවන් එක් ස්වરૂපයක් විතරයි. අපි දැන් අර මුල් උදාහරණයම ගත්තොත් කැමරාවෙන් අපි පින්තූරයක් ගන්නකොට එකවරකට ඒ කැමරාවෙන් ගත හැක්කේ එක් ආකාරයක එක් කෝණයක සටහනක් විතරයි. යම්කිසි කෙනෙකුගේ කැමරා කාචයෙන් එක සටහනක් අරගෙන තවත් සටහනක් එවේලේම ගන්නට උත්සාහ කළොත් ඒකේ තේරුම කැමරා කාච හරියට ඒ රූපයට ඉලක්කගත වෙලා නැහැ ඒක චංචල වෙලා කියන එකයි ඒකේ තේරුම. તો චංචල වුණහම මොකද වෙන්නේ? අපිට එහෙම කැමරාව සෙලවුනහම අපිට පේනවා පින්තූරේ බොඳ වෙලා. ඒක පැහැදිලි නෑ. ඒ කියන්නේ එක් ස්වરૂපයක ආකාරයකුත් ඒකේ සටහන් වෙලා තියෙනවා. ඒ වගේම ඒක විහිදිලා විහිදිලා විහිදිලා ගිහිලා තවත් ස්වરૂප ගණනාවක් ඒකේ සටහන් වෙලා තියෙනවා. එතකොට දැන් විදුලි බල්බයක් දැල්වෙන ආකාරය අපි කැමරාවෙන් ගන්නකොට ඒක සෙලවුණා නම් අපිට ඒක හරියට අර ටියුබ් ලයිට් එකක් වගේ විදුලි ඒ විදුලි ආලෝකයේ ඇදිලා ගියපු ස්වභාවයක් වගේ තමයි පේන්නේ. එතන පුද්ගලයෙක් අපි කැමරාවෙන් ගන්නකොට කැමරාව සෙලවුනොත් එතකොට දෙකක් තුනක් වෙලා බොඳ වෙලා තමයි පේන්නේ. එතකොට එක ස්වරූපයක්වත් හරියට ගන්න බෑ කැමරා කාචය රූප සටහන ගන්නකොට සෙලවුනොත්. චංචල වුණොත්. එතකොට රූප සටහන හරියට ගන්න නම් ඒ ඒ සටහන හරිද වැරදිද කියන එක වෙනම කතාවක්. දැන් මිරිඟුව කියලා කියන්නේ සැබෑ දෙයක් නෙමෙයි. හැබැයි මේ මිරිඟුව නේත්‍රයට ගෝචර වෙනකොට ඒ නේත්‍රයෙන් ගන්නා සටහන හරියට ගන්නට ඒකාග්‍රතාවය තියෙන්නට ඕන. ତොර මිරිඟුව හැටියට ප්‍රකට වෙන්නේ මිරිඟුව කියලා කියන්නේ ජලය නැති තැනක උණුසුම නිසා ජලය පිරීලා තියෙනවා වගේ පේනවා. දැන් මේක අපිට මහපාරේ යනකොට මත්දහනට ඈත අපට සම්පූර්ණ පාර තෙමිලා වතුර එකතු වෙලා තියෙනවා වගේ පේනවා. හැබැයි ළඟට යනකොට මොකුත් නැහැ. එතකොට මේ මායාව ඇති කරන්නේ අර තේජෝ ධාතුව විසින්. තේජෝ ධාතුව විසින් මේ මායාව ඇති කරන නිසා ඒක සැබෑවක් නොවේ. සැබෑවක් නොවුනට දැන් ඇසට ගෝචර වෙනවා ඒ එතන ජලය ජලයේ ස්වરૂපය. එතකොට ඇසට ගෝචර වෙන දේ තමයි ඇසින් ගන්න. ඇස දන්නේ නැහැ මේක මායාවක්ද මේක මිරිඟුවක්ද කතාවක්. හැදන්නේ නැහැ. කැමරා කාචය දන්නේ නැහැනේ මේ කැමරා කාචයට ගෝචර වෙන සටහන ඇත්ත එකක්ද මිනිස්සෙක්ගේද අමනුස්සෙක්ගේද හොල්මනක්ද භූතයෙක්ද එහෙම නැත්නම් මේක මේ යන්ත්‍රයක්ද උපකරණයක්ද එහෙම නැත්නම් පඹයක්ද ඒක කැමරා කාචයට අදාළ නැහැ මේ ගන්න සටහන මොකක්ද කියන එක ਵਿਚාරයක් නෑ. කැමරා කාචයට ගෝචර වෙන සටහන තමයි එකෙන් ඇතුළට අරගෙන අර පින්තූරේ සටහන් කරන්නේ. අන්න ඒ වගේ අර ඇසට ගෝචර වෙන්නේ මායාවක් වුණත් ඒ මායාව හරි එක් ආකාරයකින් ගන්නට ඒ සිතට පුළුවන් වෙන්නට. ඒකට මායාව කියන්නේ සැබෑවක් නෙමෙයි සැබෑවක් නොවුනට ඒ මායාවත් විවිධාකාරයෙන් දකින්න පුළුවන්. ඒකත් එක් ආකාරයකින් ගන්නට ඕන. එතකොට මේ ටික අපි පැහැදිලි කළේ මේ ඒකාග්‍රතාවයේ ඇති වෙච්ච පමණට අපි යම්කිසි ආරම්මණයක යථාර්ථය දකින්න සමත් වෙන්නේ නැහැ. ඒ මොකක් නිසාද? මෝහ මූලික සිතෙත් ඒකාග්‍රතාවය ඇති වෙනවා. දික්ටිගත සංපයුත්ත සිතෙත් ඒකාග්‍රතාවය ඇති වෙනවා. මේ හැම සිතකම ඒකාග්‍රතාවය ඇති එතකොට ඒකාග්‍රතාවය අපට යථාර්ථය දකින්නට උදව් වෙන්නේ ඥාන සංප්‍රයුක්ත සිතක ඒකාග්‍රතාවය ඇති වෙනකොට තමයි ඊළඟට සංඥා විපල්ලාසයෙන් තොරව නිර්වද්‍ය සංඥාව. ඒතකොට නිවැරදි සංඥාව ඇති වෙන්නත් උදව් වෙන්නේ මොකද්ද? ඥාන සංප්‍රයුක්ත බව. සති සම්පජඤ්ඤයෙන් යුක්තව. ඒතකොට සතියෙන් සම්පජඤ්ඤයෙන් යුක්තව අපි ආරම්මණය දිහා බලනවා නම් තමයි අපට අරමුණ පිළිබඳව සංඥා විපල්ලාසයක් ඇති නොවි නිවැරදි සටහන ගන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම වුණොත් තමයි ඒකාග්‍රතාවය එහි පිහිටලා ඒ ස්වභාවය හරියට දැක ගන්නට උදව් කරන්නේ. එහෙම නැත්නම් වැරදි විදිහ දෙයක්, රැවටිලි සහගත දෙයක් නම් ඒ අවස්ථාවේ ඉන්ද්‍රයට ගෝචර වෙන්නේ. එතකොට ඒ ස්වභාවය තමයි ඒකාග්‍රතාවයෙන් ආරම්භ අන්න ඒ විදිහට ඒකාග්‍රතා චෛසිකයේ කුසල් සිතෙත් යෙදෙනවා අකුසල් සිතෙත් යෙදෙනවා මෝහ සහගත සිතෙත් යෙදෙනවා ඥාන සංප්‍රයුක්ත සිතෙත් යෙදෙනවා දෘෂ්ටිගත සංප්‍රයුක්ත සිතෙත් යෙදෙනවා දෘෂ්ටිගත විප්‍රයුක්ත සිතෙත් යෙදෙනවා වික්ෂිප්ත සිතෙත් යෙදෙනවා හැම සිතකම ඒකාග්‍රතා චෛසිකයේ අනිවාර්යයෙන්ම යෙදෙනවා මොකද ඒකාග්‍රතා චෛසිකයේ නැතිව අර සිතට අරමුණක් එකාකාරයකින් හසු කරගන්නට බෑ විවිධාකාරයන් ගන්නට ගියොත් ඒ සිතට අරමුණ හඳුනා ගන්න බෑ. ආරම්භන විඥානනය. අරමුණ දැනගැනීමේ ක්‍රියාවලිය સિદ્ધ කරන්නට එක විදිහකට එක ගන්නට. ඒ නිසා මේ ඒකාග්‍රතා චෛතසිකයෙන් කරන්නේ ආරම්භණයෙහි එක්තරා ස්වરૂපයක් මත වික්ෂිප්ත නොවි චංචල නොවි ව්‍යාකූල නොවි ඒ සටහන මත පිහිටන්නට සිතට උපකාර කරන ගතිය. ඒක තමයි ඒකාග්‍රතාවෙන් කරන්නේ. එතකොට මේ කියන ඒකාග්‍රතාවය අපි සිහිපත් කළා කුසල අකුසල ක්‍රියා විපාක සෑම සිතකම යෙදෙනවා. එතකොට යම් කිසි කෙනෙක් මේ ඒකාග්‍රතාවය හඳුනා දැන් සමාධි කියලා හඳුන්වන්නේ ඒකාග්‍රතා චෛතසිකයමයි. හැබැයි නිකම්ම ඒකග්ගතා චෛතසික නෙමෙයි දියුණු කරන ලද ඒකග්ගතා චෛතසික. සෑම සිතකම ඒකග්ගතා චෛතසික තිබුණාට හැම සිතකම ඒකාග්‍රතාවේ දියුණු වෙලා නැහැ. උදාහරණයක් හැටියට රේරුකාණ මහානායක හඳුරු පැහැදිලි කරනවා දැන් උද්දච්ච සම්පයුත්ත සිත උද්දච්ච කියලා කියන්නේ වික්ෂිප්තයි. එක අරමුණක මනවින් පිහිටන්නේ ඒ උද්දච්ච සම්පයුත්ත සිතෙත් ඒකග්ගතා චෛතසිකේ තියෙනවා. හැබැයි උද්දච්ච සංපයුත්ත සිතේ ඒකාග්‍රතා චෛසිකය ක්‍රියාත්මක වෙන්නේ අතිශයින්ම දුර්වල අර ඒකාග්‍රතාවයේ වැඩුණු සිතක වික්ෂිප්ත නොවන සිතක තමයි ඒකාග්‍රතාවය වඩා බලවත් ඇති. මේක උන්වහන්සේ උදාහරණයක් හැටියට දක්වනවා. රබර් බෝලයක් අපි බිමට අතහැරියොත් ඒ රබර් බෝලය බිමට වැටිලා බිම ස්පර්ශ වෙනවා. හැබැයි බිම ස්පර්ශ වුණාට ස්පර්ශ වෙනකොටම ඒ රබර් බෝලය ස්පර්ශ වෙන තැනින් ඉවතට වීසිවීමේ ප්‍රවණතාවයක් ඇතුව තමයි බිම ස්පර්ශ වෙන්නේ. ඒ ස්පර්ශයම හේතුවක් වෙනවා ඉවතට වීසිවෙන්න. එතකොට රබර් බෝලය බිම ස්පර්ශ වුණාට එය වහාම තවත් තැනකට. ඊට පස්සේ ඒ හැපෙන තැනොත් තවත් තැනකට. එතනින් තවත් තැනකට. වේගයෙන් තනින් තැනට පැන පැන යන ගතිය. නමුත් හොඳට පදම් කළ මැටි බෝලය අපි බිමට අතහැරියොත් ඒ මැටි බෝලය අර වැටුණු තැන බදාගෙන තමයි එතන ස්පර්ශ දැන් රබර් බෝලයක් බිම ස්පර්ශ වුණා ස්පර්ශ වෙනකොට අර බදා ගන්න ගතිය නැහැ ඉවතට වීසි වෙන ගතියයි වැඩි. පදං කළ මැටි බෝලය බිමට දානකොට ඒ බිම වැටුණු තැන බදා ගන්න ස්වරූපයෙන් යුක්තයි ඒ නිසා මේ භූමියේ යම් කඩතොළු උස් පහත් වීම වෙනත් වෙනත් හැඩතල තියෙනවා නම් අර පදම් කළ මැටි බෝලේ යටපැත්තේ හරියටම අච්චුවක් ගත්තා වගේ අර ස්පර්ශ වුණු තැන සටහන එහි කාවදී. ඒ කාවදුනේ මොකක් නිසාද? ඒ ඒ ස්පර්ශ වුණු තැන බදා ගන්නා ආකාරයෙන් අර පදම් කරන ලද මැටි බෝලය ස්පර්ශ වුණු නිසා. ඒතර මහානායකහර පැහැදිලි කරනවා අර දියුණු නොකරන ලද ඒකාග්‍රතාවය අර උද්දච්ච සංපයුත්ත සිතේ කියන්නේ වික්ෂිප්ත සිතේ ඒකාග්‍රතාවය තියෙනවා. ඒක හරියට අර රබර් බෝලයක් වගේ. රබර් බෝලේ බිම දැම්මහම බිම ස්පර්ශ වුණාට ස්පර්ශ වුණු සැනින්ම ඉවතට වීසි වෙන ගතියෙන් යුක්තයි. එතකොට හරියට ඒ හැපෙන තැන බදාගෙන එහි සටහන ගන්නට සමත් වෙන්නේ නැහැ. හැබැයි මැටි බෝලේ පදම් කරන ලද මැටි බෝලේ ඒ ඒකත් නිකම්ම මැටි බෝලයක් නෙවෙයි පදම් කරන ලද. ඇයි පදම් කරන ලද කියලා කියන්නේ? දැන් පස් වලට වතුර දාලානේ මැටි හැටියට අනාගන්නේ. එතකොට මේක හොඳටම පදම් වෙනකොට තමයි අර පස්වල සෑම අංශුවකටම ජලය මිශ්‍ර වෙලා මේක හොඳට කර්මන්නේ කර්මන්නේ කියලා කියන්නේ ක්‍රියාවෙහි යොදවන්නට යෝග්‍ය විදිහට ඕන විදිහකට හසුරවන්න පුළුවන් විදිහට සැකසෙන. එහෙම පදම් වෙලා නැතිනම් සමහර තැනක පස් කැට තියෙන්න පුළුවන් සමහර තැනක දියාරු වෙලා තියෙන්න පුළුවන් සමහර තැනක හොඳට මැටි ගතිය තියෙන්න පුළුවන් එක එක විදිය. ඒ කියන්නේ මේක හොඳට පදන් වෙලා නැහැ. ඒතර එහෙම මැටි ගුලියක් දැම්මත් හරියට අර සටහන ගන්නට සමත් වෙන්නේ නැහැ. එතකොට ඒකාග්‍රතාවය දියුණු කරනවා කියලා කියන්නේ අර රබර් බෝලයක් බිම දැම්මහම වහා ඉවතට විසිවෙනා වගේ අරමුණ යන්තමට ගන්න ස්වභාවයෙන් අපේ සිතේ ඒකාග්‍රතාවය හැම සිතකටම පොදුවේ සබචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට ඇති වෙනවා. ඒ චෛතසිකය දියුණු කරලා දියුණු කරලා දියුණු කරලා මැටි ටික හොඳට අනලා අනලා පදම් කරනවා වගේ දියුණු කරලා දියුණු කරලා පදම් කරන ලද මැටි බෝලයක් වගේ තත්වයටපත් කළාම යම් අරමුණක් ගන්නකොට ඒ අරමුණ බදාගෙන ඒ අරමුණෙහි සටහන ඒ විදිහටම ගන්න ගතියක් තියෙනවා. ඒතකොට ඒ විදිහටම කියන්නේ මොකද්ද තියෙන විදිහට. පෙනෙන විදිහට, දැනෙන විදිහට. ඒ වෙලාවේ ඇහැට ගෝචර වෙන, කනට ගෝච ඒක ඇත්තද නැත්තද දන්නේ නැහැ. හැබැයි ගෝචර වෙන විදිහ හරියට ගන්නවා. ඒ ස්වરૂපය හරියට ගන්නවා. ඒකෙන් ඉවතට වීසි වෙන්නේ එහෙනම් මේ වික්ෂිප්ත නොවන ගතිය, චංචල නොවන ගතිය අරමුණෙන් අරමුණට පැන යන්නේ නැතිව ආරම්මණයෙහි මනවින් පිහිටන ගතිය තමයි මේ ඒකාග්‍රතාවෙහි ගුණය වෙන්නේ. එතකොට යම් කිසි කෙනෙක් කල්පනා කරනවා නම් දැන් හුඟක් දෙනා මහානායක හඳුර පැහැදිලි කරනවා බොහෝ දෙනා මේ ඒකාග්‍රතා චෛතසිකේ වැරදි විදිහට අර්ථකථනය කරගන්නවා කොහොමද? නානා ආරම්මණයන් කරා නොගොස් එක අරමුණක පිහිටන ස්වභාවයේ ඒකාග්‍රතාවයයි ගැනීම නොසුදුසුය. ඒ කියන්නේ වෙනස් වෙනස් අරමුණු වලට යන්නේ නැතුව එක අරමුණක පිහිටනවා කියන ගන්න එක ඒක සුදුසු නැහැ කියලා. ඇයි ඒ? එක් අරමුණක් ගැනීමේදී එයහා සම්බන්ධයක් නැති දුර තිබෙන අරමුණු වලින් ඒ ගැනීමට වන බාධාවක් නැති නිසා නානා ආරම්මණයන් කරා නොගොස් එක් අරමුණක පිහිටුවීමට 아무තු ධර්මයක් සිතට නොවනයි. මේ බොහෝ දෙනා වරදවා තේරුම් ගෙන තිබෙන කරුණ. ඒ කියන්නේ දැන් හුඟක් වෙලාවට සමාධිය දියුණු කරන ලද ඒකාග්‍රතාවය කියලා කිව්වහම හුඟක් දෙනා කල්පනා කරන්නේ විවිධ අරමුණු වලට යන්නේ නැතුව එකම අරමුණක ඉන්න ගතිය තමයි ඒකාග්‍රතාව. නෑ එහෙම නෑ. එහෙනම් ඒකාග්‍රතාවය කියන්නේ මොකද්ද? ගන්නා අරමුණ ගන්නා මොහොතේ එක් ස්වરૂපයකින් ගන්නට එහි පිහිටන ගතිය. එතකොට ඒ ඒ ඕනනම් ඒ තැනත්තාට විවිධ අරමුණු වේගෙන් ගන්නට පුළුවන්. දැන් බුදුරජාණන් වහන්සේ සම්බන්ධව පැහැදිලි කරන්නේ තථාගතයන් වහන්සේ අචල සමාධියෙන් යුක්තයි. අචල සමාධියෙන් යුක්තයි කියලා කියන්නේ උන්වහන්සේ දානි වන්දනකොටත් ගමන් බිමන් වඩිනකොටත් ධර්ම දේශනා කරනකොටත් නිහඬව ඉන්නකොටත් සැතපෙනකොටත් මේ හැම මොහොතකම උන්වහන්සේගේ මනසේ සමාධි ගුණය දුබල වෙන්නේ නැහැ. ඒ වඩන ලද ඒකාග්‍රතාවයේ ක්‍රියාත්මක වෙනවා. දැන් ඒකෙන් අදහස් කරන්නේ උන්වහන්සේ එක අරමුණක පිහිටුවාගෙන ඉන්නවා කියන එක නෙමෙයි. එහෙම ඉන්නවා නම් උන්වහන්සේට විටක දහම් දෙසන්නට, විටක දන්වල් දන්න, විටක සක්මන් කරන්න, විටක වාඩි වෙලා ඉන්න, විටක ප්‍රශ්න විසඳන්න. ඒ ඔක්කොම කරන්නට බෑනේ අරමුණෙන් අරමුණට අවධානය යන්නේ නැත්තම්. එහෙමනම් එක තැනක තිබ්බා වගේ එහෙමම ඉන්නට ඕනේ. නමුත් උන්වහන්සේට වෙනස් නොවන සමාධියකුත් තියෙනවා. හැබැයි ඕනතරම් වේගෙන් අරමුණු වෙත අවධානය යොමු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට අරමුණෙන් අරමුණට යා හැකි වේගය දෙවියෙකුට බ්‍රහ්මයෙකුට අනුමාන කරන්නටවත් බෑ. මිනිස්සෙකුට තබා. සාමාන්‍ය මිනිස්සෙකුට තබා දෙවියන් බ්‍රහ්මයින්ටවත් ඒක හරියට ග්‍රහණය කරන්න බෑ. ඒකේ උච්චතම අවස්ථාව තමයි යමක මහා පාඨහාරය. යමක කියලා කියන්නේ දෙකක්. ජලයයි ගින්දරයි. එකවර ශරීරයෙන් පිට වෙන ආකාරයක් දැర్శණය වෙනවා. ඒතොර එකවර පිට කිරීමක් වගේ පෙනුනට ඇත්තට මෙතන සිද්ධ වෙන්නේ තේජෝ කසින සමාපත්තියට සමවැදිලා ඉන්න ගී සිටිමින් ගින්න පිට වෙන්නට අදිෂ්ඨාන කරනවා ආපෝ කසින සමාපත්තියට සමවැදිලා ඉන්න ගී සිටිමින් ජලය නිකුත් වෙන්නට අදිෂ්ඨාන කරනවා. එතකොට මෙහෙම මාරුවෙන් මාරුවට වේගෙන් ඒ ඒ තැනින් ජලයත් ගින්දරත් එක එක ස්වරූපයෙන් පිට වෙන්නට නැවත නැවත සමාපatti මාරු කරමින් අදිෂ්ඨානය වෙනස් කරමින් කරන ක්‍රියාවලිය. මේක කොච්චර වේගෙන් තථාගතයන් වහන්සේට හසුරවන්න පුළුවන්ද කියනවනම් දෙවියෙකුට බ්‍රහ්මයෙකුටවත් එහි අන්තරය දකින්න බැරි තරමට වේගවත්ව ඒ මනස හසුරවන්න පුළුවන්. හැබැයි එහෙම හැසිරෙව්වත් උන්වහන්සේගේ සමාධියේ වෙනසක් නැහැ. එහෙමනම් මේ අරමුණෙන් අරමුණට වේගයෙන් යන්නේ නැතුව එක අරමුණක එල්ලිලා ඉන්නවා කියන එක නෙමෙයි සමාධිය කියලා කියන්නේ. අවධානය යොමු කරනකොට යම් අරමුණක් ගන්නකොට ඒ අරමුණ ගන්නට පුළුවන් নানা ස්වરૂපයන් තියෙනවා සිය ගණන් දහස් ගණන් ක්‍රම තියෙනවා ඒ සිය දහස් ගණනක් ක්‍රම වලට යන්නේ නැතුව එක් ස්වરૂපයකින් ඒ අරමුණ ගන්නට එහි නොසැලී පිහිටන ගතිය තමයි ඒකාග්‍රතා චෛසිකය කියන්නේ. එතකොට ඒතනත්තාට ඒ අරමුණෙහි හරියට පිහිටලා ඒක ගත්ත දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් අර මැටි ගුලිය. හොඳට පදම් කළ මැටි ගුලිය එක තැනකට දැම්මහම එහි සටහන ගන්නවා. වහා අරගෙන ඕනනම් තව තැනකට දාන්න පුළුවන් එහි සටහනක් සටහන් වෙනවා. එහෙම වේගවත් ඒක හසුරවන්න පුළුවන් ඒ ඒ තැන තියෙන සටහන මනවින් ගන්නවා. ඒ වගේ හරියට මනස පුහුණු කරගත්තාම අපිට ඕනතරම් වේගවත් හිත හසුරවන්නට පුළුවන් අර විදිහට ඒකාග්‍රතාවයට බාධාවක් නොවේ. හැබැයි මුල් අවස්ථාවේදී අපේ සිත පුහුණු වෙලා නැති නිසා අපේ සිත මනවින් පදම් කරලා නැති නිසා අර රබර් බෝලයක වගේ ස්වභාවයෙන් තමයි මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් වූ ඒකාග්‍රතාවය අර රබර් බෝලයක් වගේ බොහොම ලාමක මට්ටමින් තමයි අපේ සිත්වල පහළ වෙන්නේ. ඒ කියන්නේ බිම දැම්මහම භූමියේ හැපෙනවා. හැබැයි හැපුණු ගමන්ම ආපහු විසි වෙන්නටයි වැඩි ප්‍රවණතාවය තියෙන්නේ. ඒ වගේ අපේ සාමාන්‍ය සිත්වල තියෙන නොදියුණු ඒකාග්‍රතාවය අරමුණ ගන්නවා එක් ස්වરૂපයකින් හැබැයි වහාම ඒක ඉවතට වීසි වෙන්න වෙනත් අරමුණකට දිව යන්නට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා අර ගන්න අරමුණ හරියට නොසැලී ගන්නට ශක්තිය නැහැ. එනිසා යම්කිසි කෙනෙක් ඒ චිත්ත ඒකාග්‍රතාවය ක්‍රමානුකූලව දියුණු කළොත් තමයි ඒ මට්ටමට මනස ගේන්නට පුළුවන් වෙන්නේ. එතකොට එහෙම එහෙම ගෙනාවට පස්සේ යම්කිසි කෙනෙකුට ඕනනම් ඒ ඒ සමාධිය එහෙම නැත්නම් ඒ ඒකාග්‍රතාවය ධාන මට්ටමට දියුණු කරන්නට පුළුවන්. එතකොට ධාන මට්ටමට දියුණු කරනකොට අන්න අර කියපු විදිහට වෙනස් වෙනස් වෙනත් වෙනත් අරමුණු වලට යන්නේ නැතුව එකම අරමුණ එකම ස්වરૂපයෙන් දකින ස්වභාවයකින් මනස පවත්වන්නට පුළුවන් වෙනවා ධානයේ. එතකොට ඒ තනත්තාගේ ඒකාග්‍රතාවය එහෙම නැත්නම් සමාධිය වේගවත් ඕනෑ තරම් අරමුණු වල හසුරවන්න පුළුවන්. එහෙම හසුරවනකොට ඒ තනත්තාට ධානයක් නැහැ. ධානයට සමවදිනවා කියලා කියන්නේ විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතා සහිතව එක් අරමුණක් එක් ස්වરૂපයකින් ගත්තනම් එතකොට අර ධර්ම ටික සහිතව ඒතනත්තා ඒ අරමුණෙහි හසුරුවන. ඒතර ඒ අරමුණෙහි හසුරුවනකොටත් ඒ තනත්තාට ඒ අරමුණේ යම් යම් ස්වરૂපයන් ග්‍රහණය කරන්නට පුළුවන් අර මූල ධර්ම ටිකෙන් ගිලිහෙන්නේ නැතිව. ඊට පස්සේ ද්විතීයි අධ්‍යයනයට යනකොට විතක්ක ਵਿਚාර දෙක අවශ්‍ය වෙන්නේ මොකද නැවත නැවත ඒ ආරම්භණයට අවධානය යොමු කරලා දැන් සිත පුහුණු කරලා පුහුණු කරලා තියෙන නිසා විතක්ක ਵਿਚාර දෙක අවශ්‍ය එකවරම ඒට අවධානය යොමු කරනකොට වහාම ඒ කෙරෙහි අවධානය යොමු වෙනවා. දැන් මීට පෙරත් අපි උදාහරණයක් හැටියට කිව්වා තමන්ගේ ජංගම දුරකථනයේ හෝ එහෙම නැත්නම් පරිගණකයේ හෝ යම් කෙනෙක් අන්තර්ජාල පහසුකම් තියනවා නම් අන්තර්ජාලයට සම්බන්ධ වෙලා එක දිගටම දිනපතාම එකම මාතෘකාවක් පිළිබඳව සොයනවා. අපි හිතමු දැන් අපට අවශ්‍ය වෙනවා මේ දිනවල රටේ තියෙන තොරතුරු මොනවද කියලා දැනගන්න. එතකොට අපි ප්‍රවෘත්ති බලන්නට උත්සාහ කරනවා. එතකොට දැන් ප්‍රවෘත්ති බලන්න උත්සාහ කරනකොට මුලදී අපට ප්‍රවෘත්ති කියලා ඒකේ ටයිප් කරලා ඒක හොයන්නට වෙනවා. ඊට පස්සේ මොන නාලිකාවේ ප්‍රවෘත්තිද? ඒ නාලිකාවෙත් කීයට විකාශනය වෙන ප්‍රවෘත්තිද? එතකොට ඊයේ ප්‍රවෘත්තිද අද ප්‍රවෘත්තිද මේවා එකින් එකට එකින් එකට හොයන්න වෙනවා මුලදී. එහෙම හොයලා හොයලා අරගෙන ඊට පස්සේ හෙටත් ආපහු හොයනකොට ආයෙත් එකක් ටිකක් වෙහෙසෙන්න වෙනවා. අනිද්දාත් වෙහෙස. මෙහෙම නැවත නැවත දවස් ගණනාවක් මේක එක දිගටම හොයනකොට ඊට පස්සේ අපි අන්තර්ජාලයට පිවිසෙනකොටම ආයෙ හොයන්න දෙයක් නැහැ. අර ප්‍රවෘත්ති ඒ අපි පරීක්ෂා කළ නාලිකාවේ ඒ નિયમિત වෙලාවේ විකාශනය වුණු ප්‍රවෘත්තිය වහාම එහි ඉදිරියට පත් වෙනවා. ඒතකොට දැන් අපි හොයන්නෙත් නැහැ. අපි නම ටයිප් කරලා පරීක්ෂා කරන්නෙත් නැහැ. අන්තර්ජාලයට ප්‍රවේශ වෙනකොට මේක එනවා. එතකොට එහෙම එන්නේ ප්‍රවෘත්ති විතරක් නෙමෙයි. ඕන අසભ્ય දෙයක්, ඕන සભ્ય දෙයක්, ඕන යහපත් දෙයක්, ඕනෑම අයහපත් දෙයක් ඒ විදිහට මතුවෙන தත්ත්වයට සලස්වන්නට පුළුවන්. අන්න ඒ වගේ අපේ මනසින් පුළුවන් යමක් නැවත නැවත නැවත නැවත එකම විදිහට අපේ මනසේ අවධානය යොමු කරනකොට කාලයක් එහෙම පුහුණු කරනකොට සිත ඒ අරමුණට පුරුදු වෙනවා. පුරුදු වුණාට පස්සේ අර විතක්ක ਵਿਚාර කියන චෛතසික දෙකෙන් විතක්කයෙන් කරන්නේ අරමුණට සිත යොමු කරන ගතිය. ਵਿਚාරයෙන් කරන්නේ අරමුණෙහි සිත හසුරුවන ගතිය. එතකොට අරමුණට යොමු කරනවා අරමුණෙහි හසුරුවනවා. අරමුණට යොමු කරනවා අරමුණෙහි හසුරුවනවා. අපි අර අන්තර්ජාලයට ගිහිල්ලා නමක් ටයිප් කරලා ඒක සර්ච් කරලා ඒකෙන් නැවත නැවත එහාට මෙහාට කර කර බලනවා වගේ තමයි. ඒ වෙත යොමු වෙනවා, එහි හැසිරෙනවා. දැන් මේක නැවත නැවත කරනකොට යොමු සහ එහි හැසිරීම කියන එක අවශ්‍ය නැතුව වහාම එතනට ප්‍රවේශ වෙනකොටම මේ මට්ටමට අර අරමුණ මතුවෙලා එනවා. ඒ නිසා ද්විතීය ධානයේට සිත යොමු වෙන්නේ අර විතක්ක ਵਿਚාර දෙකේ අවශ්‍යතාවය නැති මට්ටමට අරමුණත් එක්කලා සිත පුහුණු වුණා. එතකොට විවිධ අරමුණු එක එක දේවල් එක්කලා එහෙම ඒකාග්‍රතාවය ඇති කරන්න බෑ. කසිනේ නම් කසිනේ. ආනාපාන සතිය නම් ආනාපාන කසිනේ කසිනේ ගහම කසින 10ක් තියෙනවා ඒකේ නීල කසිනද පීත කසිනද ලෝහිත කසිනද ඕදාත කසිනද එහෙම නැත්නම් ආලෝක කසිනද ආකාශ කසිනද පඨවි කසිනද ආපෝ තේජෝ වායෝ කසින මොකක් හරි තමන් පුහුණු කරගත්තු එක් වර්ගයක් ඒ පුහුණු කරගත්තු ආරම්මණය තුල තමයි අර ධානය පුහුණු කරන්න පුළුවන් නමුත් සමාධියට පුළුවන්කම තියෙනවා ඕනේ තරම් අරමුණු ගන්නට පුළුවන් හැබැයි ඒ ගන්න අරමුණ තුල නොසලී පිහිටලා ඒ අරමුණ ගන්නට සමාධිය උදව් කරනවා හැබැයි ධාන මට්ටමට එනකොට එහෙම එක එක අරමුණුවත යන්න බෑ මොකක් හරි පුරුදු කරන ලද එක් අරමුණක් පමණයි එතකොට පුරුදු කරන ලද අරමුණේ බොහෝ විට ගන්න එක්තරා ස්වરૂපයක් විතරයි නැවත නැවත නැවත නැවත එයම ගන්නවා එතකොට තමයි හිතට හරියට ඒක පුරුදු වෙලා හුරු වෙලා ඒ තුල වැඩෙන්නට පටන් ගන්නවා. ඊට තෘතිය ධානයට යනකොට දැන් ප්‍රථම ධානයේදී විතක්ක ਵਿਚාර පීති සුඛ එකක් ගත්තා. ද්විතිය ධානයට යනකොට විතක්ක ਵਿਚාර ඕන්න පීති සුඛ එකක් ගත්තා. තව දුරටත් ඒක තුල පළපුරුද්ද ඇති වෙනකොට දැන් අපට අලුතෙන් ලබන සෞම්‍ය අත්දැකීමක් එක්කලානේ ප්‍රීතිය මතුවෙන්නේ. ඒ අරමුණ ආය ආය ආය දැන් දැන් කසින එහෙම වඩනකොට යම්කිසි කෙනෙකුට කසින නිමිත්ත මුලින් වරට පෙනෙනකොට ඒ ඇති වෙන ප්‍රීතිය පිනායාමත් එක්කලා එක සැනකින් කසින නිමිත්ත අතුරුදහන් වෙනවා. ඒ කියන්නේ දැන් අපි කසින අපි හිතමුකෝ ආලෝක කසිනේ කියලා ආලෝක කසිනේ දිහා බලාගෙන ඉඳගෙන S2 පියාගෙන ඒ දැකපු විදිහටම ආලෝකය මනසින් ගන්න උත්සාහ කරනවා. මේක මුලදි මුලදි හරියන්නේ නැවත නැවත ගන්නකොට අන්න අර නිමිත්ත අපේ මනසට හරියට ග්‍රහණය වෙනවා ඇස් දෙකෙන් බලා ඉන්නවා වගේ එකවරම පෙනෙන්නට එකවරම පෙනෙනකොට අපට ඇති වෙන ප්‍රීතිය කොයිතරම්ද කියනවා නම් ඒකෙන් ගත සිත සමස්තයම වික්ෂිප්ත වෙනවා. ඒ වික්ෂිප්ත වීමත් එක්කලා වහාම අර අරමුණ අතුරුදහන් වෙනවා. ආයෙත් ඈහෙන වෙලාවකට ඒක මතු කරගන්න බෑ. ආය නැවත සෑහෙන්න දඟලලා දඟලලා තමයි ඒක ගන්න ඕන. ඉතින් මෙහෙම මෙහෙම නැවත නැවත කරනකොට ඒකේ පළපුරුද්ද වැඩි වෙනකොට යෙදීම වැඩි වෙනකොට අපිට ඒක තියද නැද්ද ඒකේ ලොකු විශේෂතාවයක් නැති වෙනවා. එතකොට දැන් මේ අරමුණ මතුණා කියලා අපිට නිකන් ගත සිත සලිත කරන කම්පණය කරන එහෙම ප්‍රීතියක් ඇති වෙන්නේ නැහැ. එතකොට ප්‍රීතියත් සමණය වෙලා යන මට්ටමට එනකොට ඒ ඒ තරමට අර අරමුණෙහි නැවත නැවත යෙදিলা ඒකාග්‍රතාවය පුහුණු කරලා තියෙනවා. එතකොට එහෙම වෙනකොට අන්න තෘතිය අධ්‍යානයේදී අර ප්‍රීතිය නැතුව ගිහිල්ලා සුඛ ඒකාග්‍රතාව. තවදුරටත් ඒක තුල නැවත නැවත ක්‍රියාත්මක වෙලා අත්දැකීම් බහුල වෙනකොට ඒක 아무තු සුවයක්ද නැද්ද කියන එකක් විශේෂයෙන් ග්‍රහණය කරන්නෙත් නෑ. ඒ සුඛ ස්වභාවයෙන් උත් ඔබට ගිහිල්ලා උපේක්ඛා ඊට පස්සේ මේක ගැන 아무තු ආස්වාදයෙන් ඒක විඳින්නෙත් නැහැ. 아무තු සැපයක් හැටියට ඒක ග්‍රහණය කරන්නෙත් නැහැ. ඒක සාමාන්‍ය දෙයක් බවට පත් වෙනවා. දැන් සෝම ප්‍රීති කියලා කියන්නේ මනස මනසට දැනෙන දේ. සුඛ කියලා කිව්වේ කයට දැනෙන දේ. දැන් අපි පෙර වේදනාව ගැන කතා කරනකොට කතා කළා මොකක්ද ඒ සිතට දැනෙන දේ සිතින් ගන්නා විදිහ සුඛ කියලා කියන්නේ කයට දැනෙන දේ කයින් ගන්නවා. ඒතර සිතින් ගන්නා විදිහ නම් අපිට උස්පහ කරගන්න පුළුවන් සමහර වෙලාවට. නමුත් කයින් ගන්නා ස්වභාවය ඒ දැනෙන ස්වභාවයමයි ගන්න. දැනෙන ස්වභාවයම ගන්න නිසා සුඛ ස්වභාවය දැනෙනවා. හැබැයි ඒ සුඛ ස්වභාවය නැවත නැවත නැවත නැවත නැවත නැවත දැනෙනකොට අපට ඒක 아무තු සුවයක්ද නැද්ද කියලා ලොකු විශේෂයක් නැතුව ඒ පිළිබඳව මධ්‍යස්ථතාවයක් ඇති අර මුලින් අලුතෙන් අභිනවයෙන් දැනෙනකොට තමයි ඒක සුඛය බරපතල විදිහට දැනෙන්නේ. ඒ නිසානේ දැන් අපිට යම් සුවයක් ඕන නම් දේවල් වෙනස් කරන්න ඕන වෙන්නේ. අපි හිතමු දැන් අපි වාඩි වෙලා ඉන්නකොට ඒක සුවදායක. හැබැයි ටික වෙලාවක් යනකොට ඒක සුවයක්ද නැද්ද කියලා විශේෂයක් නැතුව මධ්‍යස්ත තවත් ටිකක් වෙලා යනකොට ඒකම පීඩාවක් ඊට පස්සේ අපිට නැගිටින්න ඕන. ආ නැගිට්ටට පස්සේ හරිය සුවයක්. එතකොට නැගිට්ටහම සුවයක් වුණා ටික වෙලාවක් නැගිටලා ඉන්නකොට ඒක 아무තු සුවයක් කියලා දැනෙන්නේ නැහැ. තවත් ටිකක් වෙලා නැගිටලා ඉන්නකොට ඒකම පීඩාවක් බවට පත් එතකොට අපිට ඒක වෙනස් කරන්න. ඒක වෙනස් කරලා ආපහු අපි ටිකක් ඇලවුනහම ඒක තමයි ලොකම සුවය හැටියට අපිට දැනෙන්නේ. හැබැයි ටික වෙලාවක් අපි හාන්ස් වෙලා ඉන්නකොට ඒකේ 아무තු විශේෂයක් නැහැ. තව ටිකක් වෙලා හාන්ස් වෙලා ඉන්නකොට ඒක කරදරයක්, ඒක පීඩාවක් බවට පත් මේ විදිහට කයට දැනෙන ස්වභාවය තමයි සුඛය. හැබැයි ඒක උනත් එක දිගට එක විදිහටම දැනෙනකොට ඒක පිළිබඳ මධ්‍යස්ථාකාරයෙන් අරමුණු ගන්නා ස්වરૂපයකටපත් වෙනවා. එතකොට චතුර්ථ ධානයට යනකොට උපේක්ඛා ඒකාග්‍රතාව. ඉතින් ඒ මට්ටම තමයි ඒකාග්‍රතාවේ ඊටාම දියුණු සහ විදර්ශනාව සඳහා යෝග්‍ය මට්ටම. හැබැයි අපි මතක තියාගන්න ඕනේ ඒ ධානයේහි සිටිමින් විදර්ශනා වඩන්න බෑ. ධානයේකට සමවැදිලා විදර්ශනා වඩන්න බෑ. ඇයි? අර ධානයේදී කරන්නේ එකම ස්වභාවයෙන් එකම ආරම්මණය නැවත නැවත ගන්නා ගතිය. ඒ ධානයේ ස්වરૂපයට මනසේ ඒකාග්‍රතාවය දියුණු කළාට පස්සේ ඒතනත්තාට පුළුවන් ඒ ගුණය පාදක කොටගෙන විදර්ශනා කරනකොට වඩා ප්‍රකටව අර ධර්මතාවය අපිට දැනෙන්නට ගන්න. එතකොට අරූප ධානය වලට යනකොට කොහොමත් ඒවායේදී අපිට විදර්ශනාවක් කරන්නට යමු වෙන්න බෑ. එතකොට චතුර්ථ ධානය මට්ටමට අපි මනස ආපස්සට ගේන්න ඕන. මොකද අර අරූප ධානය වලට යනකොට මනසින් මවාගත්තු මනසට පමණක් දැනෙන ආරම්භණය. ආකාසානං ඡායතන, විඥානං ඡායතන, ආකින්චඤ්ඤායතන, නේවසඤ්ඤා, නාසඤ්ඤායතන කියලා මනසින් පමණක්ම ගන්න ස්වરૂපය. එතකොට ඒ ඒ ඒ ස්වરૂපයත් එක්කලා මේ නාම රූප ධර්මයන් පිළිබඳ විදර්ශනාව ගැඹුරින් කරන්නට ඒ తත්වයේ යෝග්‍ය නැහැ. සයතනත්තා චතුර්ථ ධානයේ දක්වා මනස ගේන්නට ඕන අරූප ධානවල හිටියන රූපාවචර චතුර්ථ ධානයේ දක්වා මනස ආපස්සට ගෙනක් තමයි එතන ඉඳලා විදර්ශනාවට යොමු කරන්නට පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට සමාධිය කියන්නේ එක් අවස්ථාවක් ධානය කියලා කියන්නේ ඒ සමාධිය එක්තරා ස්වરૂපයකින් පවත්වන්නට පුරුදු කරන ලද ස්වභාවය. ඒ පුරුදු කිරීම නොඑක ආකාරයෙන් ආවජ්ජන සමාපත් අදිඨාන උත්ථාන ආවජ්ජන සමාපජ්ජන පච්චවේක්කන කියන මේ ක්‍රම පහකට ඒ සමාධිය පුහුණු කරනකොට තමයි ධාන කියන තැනක මනස පවත්වාගෙන යන්නට පුළුවන් වෙන්නේ. එතකොට සමාධිය වෙනයි, ධාන වෙනයි, ඒ වගේම අරමුණෙන් අරමුණට යන්නේ නැතුව තියාගෙන ඉන්න එකයි සමාධිය කියලා විග්‍රහ කරනවා නම් ඒක නිවැරදි අර්ථ විග්‍රහයක් නෙමෙයි. නිවැරදි අර්ථ විග්‍රහයක් කියන්නේ මොකද්ද? එක් අරමුණක ගත හැකි ආකාර සිය දහස් ගණනක් තියෙනවා. ඒන් එක් ස්වરૂපයක් පමණක් මනසට පහසුවෙන් ගන්නට නොසැලී ඒ අරමුණෙහි ඒ ස්වરૂපය මත පිහිටන ගතිය තමයි ඒකාග්‍රතාව කියලා කියන්නේ. ඒතර නොසැලී අරමුණෙහි පිහිටන ගතිය. ඒකාග්‍රතාව කියලා කියන්නේ. ඒතර ඒකාග්‍රතාව චෛතසිකය අර විදිහට කුසල් අකුසල් දෙකේම යෙදෙන්නට පුළුවන්. ඒතර අකුසල් සිතේ දෙන ඒකාග්‍රතාවය අකුසල සමාධිය හැටියට හඳුන්වනවා. කුසල් සිතේ දෙන ඒකාග්‍රතාවය කුසල සමාධිය හැටියට හඳුන්වනවා. අකුසල් සිතේ පවතින ඒකාග්‍රතාවය අපට දැඩිව අකුසලය තුල එල්බගෙන සිටින්නට උදව් වෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අකුසල භාවනාව, අකුසල සමාපatti භාවනා කියන්නේ වඩනවා, වැඩි දියුණු කරනවා. අපේ මනසේ අපි දැනුවත්ව සහ නොදැනුවත්ව අකුසලය වඩනවා. ඊළඟට සමාපත්තිය අකුසලයට සමවදිනවා වෙනත් අරමුණු වලින් තොරව අපි ඒ අරමුණේම කිඳා බැසගෙන ඉන්නවා ඒ ඒකාග්‍රතාවයත් එක්කලා දැන් ද්වේෂ සහගත අපේ මනස ගැටෙන අරමුණක් ආවහම නැවත නැවත ගැටි ගැටි එය එය එයම නැවත නැවත ගනිමින් එහි ඒකාග්‍ර ඊළඟට රාග අරමුණක් ආවහම ඒ සරාගී අරමුණ නැවත නැවත එයම ගනිමින් එහි ඒකාග්‍ර එතකොට එහි ඒකාග්‍ර වෙනවා කියන්නේ එකක් එකම ස්වરૂපයකින් ගන්නවා කියන එක නෙවෙයි රාගය තුල විවිධ මනෝභාවයන්ට යනවා එක එක ස්වરૂපයන්ට යනවා හැබැයි ගියාට ඒකෙන් මිදෙන්නේ නැහැ ඒ ගන්න අරමුණ ඒක දැඩිව ගන්න ඒක සැලෙන්නේ නැතුව ඒක ප්‍රබලව ගන්න අර ඒකාග්‍රතාවය උදව් කරනවා. ඉතින් මේ විදිහට දැන් අපි මේවා වචන වලින් මෙහෙම කියනකොට තවත් චෛතසික වලින් කරන ගුණත් එක තමයි කියවෙන්නේ. ඒ කියන්නේ පින්නතුනේ චෛතසිකය කියන එක එක தත්ත්වයක් මනෝභාවය කියන එක තව තත්ත්වයක්. දැන් අපි බොහෝ විට ධර්ම දේශනා කරනකොට ධර්ම සාකච්ඡා කරනකොට පින්නතුන්ට පළපුරුදු ඇති අපි පාවිච්චි කරන මනෝභාවය කියන වචනේ. මනෝභාවය කියන්නේ චෛතසිකයක් නෙවෙයි චෛතසික ගොඩක එකතුවක්. දැන් සිතින් මොකක්ද කරන්නේ කියලා ඇහුවොත් සිතින් කරන්නේ ආරම්මන විඥානනයයි. අරමුණ දැන ගැනීමයි. ඒතර අරමුණ දැන ගැනීම සිතේ ක්‍රියාව කියලා කිව්වට ඒ අරමුණ දැන ගැනීම කියන්නේ එක වැඩක් නෙමෙයි. ඒක ඇතුලේ චෛතසික අවම වශයෙන් හතක් ක්‍රියාත්මකයි. පස්ස වේදනා සංඥා චේතනා ඒකග්ගත ජීවිතේන්ද්‍රය මානසික. ඒතර ඒ එක එකෙන් එක එක කෘත්‍ය කරන්න. ඒ කරන ඔක්කොම කාර්යභාරය එකතු වුනහම තමයි අරමුණ දැන ගැනීම නැති නැමති එක් වැඩක් කෙරෙන්නේ. එතකොට අපිට ඒක එක වැඩක් හැටියට පෙන්වන්නට ඒ එක වැඩේ කෙරෙන්න ඒක ඇතුළේ තව ගොඩක් જાති කෙරෙන්න ඕන. ඒ නිසා තමයි රේරුකාණ මහානායක හඳුරෝ චිත්තචෛතසික ධර්ම විග්‍රහ කිරීමේදී අර ලස්සන උපමාවක් දේශනා කරන මේ ඔක්කොම ක්‍රියා සමූහයක් පමණයි ප්‍රධාන ක්‍රියාව සිත ඒක ඇතුළේ සිද්ධ වෙන අතිරේක ක්‍රියාවන් චෛතසිකයි. ඒකට උන්වහන්සේ දැක්වූ උපමාව තමයි ගෙයි දොරකඩ ඉඳලා ඉදිරියේ තියෙන ගහක් ළඟට ඇවිදගෙන යනවා. දැන් ඔහු ඇවිදගෙන ගියා කියන එක එක වැඩක් හැටියටයි අපිට පේන්නේ. හැබැයි මේක ඇතුලේ තව වැඩ දෙකක් වෙනවා. මොකද්ද? ඇවිදගෙන යාම ආරම්භ කරපු තැන ඉඳලා දොරටුව ළඟින් දුරස් වීමත් ගහ ළඟට ලං වීමත් කියන තව වැඩ දෙකක් ඒක ඇතුලේ සිද්ධ වෙනවා. එතකොට ඒ වැඩ දෙක ඒ වැඩ දෙකත් එක්ක එකතු වෙලා කරන ක්‍රියාව තමයි අපි මේ ගමන් කරනවා. එහෙම නැත්නම් දොර ළඟ ඉඳලා ගහ ළඟට ගියා. ඔහු මෙතන ඉඳන් අතන්ට ගියා. එහෙම නැත්නම් ඔහු ගමන් කළා කියලා අපිට එකක් වගේ පෙනුනට ඒක ඇතුලේ තව જાති සිද්ධ වෙනවා. අපි සියුම් විදිහට බෙදලා බැලුවොත්. අන්නේ විදිහට දැන් ඒකාග්‍රතාවය ගැන අපි කතා කරන්න ගියාම සිතින් කෙරෙන කාර්යයත් ඒකත් එක්ක තියෙනවා. අර ස්පර්ශයෙන් වේදනාවෙන් සංඥාවෙන් සංඛාරයෙන් එතකොට මේ බොහෝ දේවල් එකතු වෙලා කෙරෙන මනෝභාවයන්ට තමයි අපේ අවධානය යොමු ඒ අතර අපි පරිස්සමින් වෙන්ව හඳුනා ගන්න ඕන මේ චෛතසික ධර්මයන්ට අනන්‍ය වූ කාර්යභාරයක් තියෙනවා. එතකොට මේ කාර්යභාරයන් තමයි අපි මේ වෙන වෙනම හඳුනා ගන්නට වෑයම් කරන්නේ. එතකොට ඒකාග්‍රතාවයේ කාර්යභාරය මොකද්ද? අරමුණෙන් අරමුණට යන්නත්ව සිත නවත්තගෙන ඉන්න එක නෙමෙයි. ගන්නා අරමුණ සැලෙන්නේ නැතුව එක් ආකාරයකින් ගන්නට සිතට උදව් කිරීම. එහි නොසැලී පිහිටන ගතිය. ඒක තමයි ඒකාග්‍රතාවයේ කෘත්‍යය. එතකොට ඒ කෘත්‍ය කුසලය පිළිබඳවත් කරනවා අකුසලය පිළිබඳ ඒකාග්‍රතාවයට අදාළ නැහැ මේ කුසලයේද අකුසලයේද මේ නිවැරදි අරමුණද වැරදි අරමුණද සංඥා විපල්ලාසයේද දිට්ඨි විපල්ලාසයේද ඒක ඒකාග්‍රතාවයට අදාළ නැහැ ඒකාග්‍රතාවයෙන් ගන්න මොකක් හරි ගන්න එක ඒක නොසලී ගන්නට පිහිටා සිටින්නට සිතට උදව් කරනවා එනිසා ඒකාග්‍රතාවය දියුණු කරද්දී අකුසල් සිතේ ඒකාග්‍රතාවය වැඩෙනවා ඒ වැඩෙන ඒකාග්‍රතාවය විසින් අකුසලයේහි එල්බගෙන ඉන්නට අකුසල ආරම්මණය මනවින් ගන්නට උදව් කරනවා ඒකෙන් අපේ සිත මුදවා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. ඒ සඳහා තමයි අපට සති සම්පජඤ්ඤය අවශ්‍යයි. එහෙම නැත්නම් නොදැනුවත්වම ද්වේෂයක් හිතට ආවම ඒකේ ඒකේ එකම ගැඹුරට යනවා. රාගයක් මතුනහම එහිම එහිම නැවත නැවත ගැඹුරට යනවා. ශෝකයක් ආවහම එහිම නැවත නැවත ගැඹුරට යනවා. ඒක තුලම ඒකාග්‍ර වෙනවා. එතකොට අපි රාගයක් ඇති වෙලා එහිම සිත යොදාගෙන ඉන්නකොට කවුරුවක් කතා කළාට ඇහෙන්නෙත් නැහැ. දොරට තට්ටු කළාට ඇහෙන්නෙත් නැහැ. එතකොට බඩගින්න දැනෙන්නෙත් නැහැ. පිපාසාව දැනෙන්නෙත් නැහැ. මල මූත්‍ර පිට කරන්න ඕන කියලා දැනෙන්නෙත් නැහැ. ඒ වගේම එක විදිහට ඉඳලා ඇඟේ අමාරුව දැනෙන්නෙත් නැහැ. ඇයි අර එක් මනෝභාවයක අපි එල්බගෙන ඒකමයි ගන්නෙ. වෙනත් ඒවා ගන්නෙ නැහැ. ඒතර द्वේෂයෙන් ඉන්නකොටත් එහෙම. මේ විදිහට අකුසල අරමුණෙහි අකුසල මනෝභාවය තුළ එහෙම නැත්නම් අකුසල ආරම්මණයෙහි අකුසල ආරම්මණය කියලා වෙන මේකක් නැහැ. ආරම්මණයක් පිළිබඳව අකුසල මූලිකව සිත් උපදවනවා. එහෙම නැත්නම් බාහිර ලෝකේ ආරම්මන මේ අකුසල ආරම්මන මේ කුසල එහෙම බෙදන්න බෑ. බුදුරජාණන් වහන්සේ නැමැති අරමුණ ඒක අකුසල ආරම්මණයක්ද කුසල ආරම්මණයක්ද ඒක අකුසල විපාකයක්ද කුසල විපාකයක්ද කියලා කියන්න පුළුවන්. බුද්ධ දර්ශනය කෙනෙකුට ලැබෙන්නේ කුසල විපාකයක් හැටියට. හැබැයි කුසල විපාකයක් හැටියට ලැබුණට අරමුණක් හැටියට ගත්තාම ඒකෙන් ඇති කරන්නේ කුසලද අකුසලද කියලා එහෙම කියන්න බෑ. ඒක තීරණය වෙන්නේ අරමුණ පිළිබඳව දකින සිතන ආකාරයෙන්. ඒ නිසා සරාගී පුද්ගලයෙක් දකිනකොට එහෙම නැත්නම් නිර්වත් රුවක් දකිනකොට එහෙමත් නැත්නම් වෙනත් තමන් ඇලුම් කරන යම්කිසි දර්ශනයක් දකිනකොට ඒකට රාගය ඇති වෙනවද එහෙම නැත්නම් ඒකට ද්වේෂය ඇති වෙනවද එහෙම නැත්නම් ඒ පිළිබඳව නෛෂ්කාම්ම්‍ය සංකල්ප පහළ වෙනවද ඒක තීරණය වෙන්නේ තමන් ඒ දිහා බලන විදිහත් එක්ක දැන් ඒ නිසානේ අර සිතුල්පව්වේ ඉඳලා වඩින ස්වාමින් වහන්සේට එක්තරා කාන්තාවක් වනලැහැබකදී හුදකලාව මුණගැහිලා ඒ කාන්තාව සරාගීව සිනාසෙනකොට තරුණ භික්ෂුන් වහන්සේ නමකට රාගය ඇති වෙන්නට තියෙන පසුබිම වැඩි. නමුත් උන්වහන්සේට රාගය නෙමෙයි ඇති උනේ විතරාගය. ඒ නිසා උන්වහන්සේ අනාගාමී වුණා. ඇයි ඒ? අර අට්ටික සංඥාව පුරුදු කරලා තිබුණු නිසා ඒ සංඥාවෙන් තමයි අර ස්ත්‍රී රූපය දිහා බැලුවේ. ඒ නිසා මේවා තමයි අකුසල් අරමුණු, මේවා තමයි කුසල් අරමුණු. එහෙම කොටස් දෙකක් ලෝකේ නැහැ. මේවා තමයි අකුසල විපාකයෙන් ලැබෙන අරමුණු. මේවා තමයි කුසල විපාකයෙන් ලැබෙන අරමුණු කියලා කියන්න පුළුවන්. මොකද චක්කු විඥාන, සෝත විඥාන ආදී කුසල විපාක අකුසල විපාක වශයෙන් බෙදෙන නිසා. නමුත් අපට ඒ ආරම්මණය කුසල සංප්‍රයුක්තද අකුසල සංප්‍රයුක්තද ඒ ආරම්මණය ලැබුණහම කුසල්ද ඇති වෙන්නේ අකුසල්ද ඇති වෙන්නේ එහෙම බෙදන්න පුළුවන් කමක් නැහැ අරමුණ. ඒ නිසා යම් අරමුණක් වෙත පිළිබඳව අකුසල් සිත් පහළ වෙනවා නම් ඒ අකුසල් සිත්වල ඒකාග්‍රතාවයේ යෙදෙනවා ඒ ඒකාග්‍රතාවය උදව් කරනවා අර අකුසලය තුල එල්බගෙන ඉන්නට අකුසලය අකුසල ආරම්මණය එහෙම නැත්නම් අකුසලය ජනිත කරන අරමුණ ඒ ස්වરૂපයෙන් නැවත නැවත ගන්න. එතකොට යම් ආකාරයෙන් අරමුණ දිහා බැලුවේ ඒ විදිහට ගන්න. අපි කියවන්නේ දැන් මෙරිඟුව කියන එක ඇත්තක් නෙවෙයි. ඇත්තක් නොවුනට ඇහැට පේනවනේ යම. ඒ ඇහැට පේන එක ඇහැ දන්නේ නැහැ මේක ඇත්තක්ද නැත්තක්ද කියලා. ඒකාග්‍රතාවය දන්නේ නැහැ මේක ඇත්තක්ද නැද්ද. ඒ පෙනෙන දේ, ඒ ඇහෙන දේ, ඒ දැනෙන දේ වික්ෂිප්ත නොවි මනවින් ගන්නට ඒකාග්‍රතාවය උදව් කරනවා. ඒ නිසා අපි මූලික වශයෙන් තේරුම් ගන්නට ඕනේ ඒකාග්‍රතා චෛතසිකය අපි සමාධිය සමාධිය කියලා කිව්වට සෑම සමාධියක්ම අපට ಗುಣධම් වඩන්න උදව් වෙන්නේ නැහැ. ಗುಣධම් වඩන්නට උපකාර වෙන්නේ කුසල චිත්ත ඒකග්ගතාවය පමණයි. ඒ නිසා සමාධිය කියලා ಗುಣධම් මගේ අපි හඳුන්වන්නේ කුසල චිත්ත ඒකග්ගතා සමාධි. කුසල චිත්ත ඒකග්ගතාවය තමයි සමාධිය හැටියට නිර්වාණගාමිනී මාර්ගයට උපකාර කරන්නේ. අකුසල චිත්ත ඒකාග්‍රතා සමාධි කියලා හෙකුත් තියෙනවා. ඒක නිර්වාණ ගාමිනී මාර්ගයට නෙවෙයි උදව් වෙන්නේ සසර ගමනට අපාය මාර්ගය. මූලික වශයෙන් ඒකාග්‍රතා චෛසිකේ දිනු කරද්දී ඔය වෙනස අපි හඳුනා ගන්නටත් ඕන ඒකාග්‍රතා චෛසිකේ ස්වરૂපය අපි හරියට හඳුනා ගන්නටත් ඕන. එතකොට මුලදි මුලදි අපිට මේ ඒකාග්‍රතා චෛසිකේ හරියට හඳුනාගෙන නැති නිසා අපිට විවිධ අරමුණු වලට යනකොට අපට අර බුදුරජාණන් වහන්සේ වේගවත් සිත හැසිරෙව්වත් උන්වහන්සේගේ ඒකාග්‍රතාවයට පළුද්දක් නැහැ. හැබැයි අපට එහෙම හිත හසුරවන්න පහසු නැහැ. ඒකාග්‍රතාවයේ දියුණුවන තෙක්. එහෙම හසුරවන්න ගියොත් හරියට අපි දැන් වාහනයක වේගෙන් යනකොට අපි ජනේලෙන් එළිය බලනවා. ඒ බලනකොට ගහ කොළ, ගෙවල් දොරවල්, සතා සිව්පාවා, නාම පුවරු බොහෝ දේ පේනවා. හැබැයි පෙනෙනකොටම ඒක පහුවෙලා ගිහිල්ලා ඊළඟ එක මතුවෙනවා. ඒක ඒක ඒ නාම පුවරුව කියව ගන්න හදනකොටම ඒක පහුවෙලා ගිහින් ඊළඟ එක මතුවෙනවා. දැන් ඔක්කොම පෙනිලා තියෙනවා එකක්වත් හරියට ගන්න බැරි වෙලා. ඇයි ඒ වේගය වැඩි නිසා. අරමුණෙන් අරමුණට යන වේගය වැඩි වෙනකොට අපට ආරම්මණය හරියට ගන්නට. ඒ නිසා අපට සිද්ධ වෙනවා අර වේගය අඩු කරලා එක අරමුණක් දිහා වැඩි වේලාවක් අවධානය යොමු කරගෙන ඉන්නට උත්සාහ කරන්න. එහෙම වෙනකොට එහි ස්වરૂපය මනවින් ගන්නට පුළුවන්. හැබැයි ඒක හොඳට පුහුණු කරගත්තට පස්සේ මනස තුලේ සමාධි ගුණය දියුණු කරගත්තට පස්සේ අපිට වේගවත්ව යද්දී අර දේවල් මනවින් කියවන්නට ග්‍රහණය කරන්න පුළුවන්. ඒ නිසා තමයි දැන් ඉතින් ඒක පුරුදු කරන්නට. දැන් ඒ නිසානේ අර සමාධියත් පුරුදු කරනකොටනේ මුලදී විතක්ක ਵਿਚාර දෙක ඕන වෙනවා. කියන්නේ අරමුණට යොමු කිරීම සහ අරමුණෙහි හැසිරවීම. හැබැයි ඒක දීර්ඝ කාලයක් පුරුදු කරනකොට ඒ දෙක ඕන ඒක ඉබේ මතුවෙන්නට ගන්න. අවධානය යොමු කරනකොට මේක මතුවලා එන්නට ගන්න. ආය විතක්ක ਵਿਚාර ඕන නැහැ. ඉතින් අන්න ඒ මට්ටමට අපේ මනස යම් ආරම්මණයක් පිළිබඳව පුහුණු කළාම ඒ පිළිබඳව අන් අයට වඩා කුසලතාවයක් අපි තුල ඇති වෙනවා. දැන් සමහරුන්ට පුළුවන් වේගෙන් ඉලක්කම් ගණන් කරලා ඒ පිළිබඳ ගණිත රටාවල් මතු කරගන්න හඳුනා ගන්න පුළුවන්. මොකද ඒ පිළිබඳව දිගු කලක් මනස පුරුදු කරනවා. ඒකට ඥානය ආදී තව ගොඩක් දේවල් ඕන. ඒකයි මම කිව්වේ දැන් මේක කාරණයක් කියන්න ගියාම ඒකට තව ගොඩක් ඒවා බද්ධ වෙලා තියෙනවා. ඒ බද්ධ වෙච්ච සමස්තය ගැනයි අපිට කතා කරන්න වෙන්නේ. හැබැයි ඒ තැන්වලදී මේ ඒකාග්‍රතාවයේ ප්‍රයෝගීතාවය අපි තේරුම් ගන්නට. එතකොට සමහර කෙනෙකුට දැන් සමහරු ඉන්නවා පාරේ යන ගමන් අර පෙනෙන වාහන හැම එකකම අංක තහඩු වල තියෙන අංක එකතු කරලා මේකේ එකතුව මේකයි මේකේ එකතුව මේකයි කියලා අර පෙනෙන ඔක්කොගේම කියාගෙන යන්නට සමර්ථයි. ඒතර සමහරුන්ට එක අංක තහඩුවක අංක ටිකක් එකතු කරගන්න සෑහෙන වෙලාවක් යනවා. ඇයි ඒ තනත්තාගේ ඒකාග්‍රතාවයේ ඒ මට්ටමට ඒ පිළිබඳව පුරුදු කරලා නැහැ. එහෙනම් හරියට පුරුදු කළොත් වේගවත් හසුරවන්න පුළුවන් වේගවත් හැසිරෙව්වයි කියලා සමාධියට බාධාවක් නැහැ. අර මැටි පිටක් පදංකල මැටි පිට බිමට අතහැරියාම එහි සටහන මනවින් ගන්නාසේ කොච්චර වේගෙන් හසුරුවාගෙන ගියත් මනවින් අර සටහන ගන්න. ඉතින් ඒක අපිට විවිධ පැතිවලට දියුණු කරන්නට පුළුවන්. එහෙම දියුණු කළාම ඒකාග්‍රතාවය අපිට අභිඥාවන් දියුණු කරන්න. ඒ කියන්නේ ධානයට වගේම අභිඥාවට. අභිඥාව කියලා කියන්නේ විශේෂ ඥානය. ඒ විශේෂ ඥානයන් අතර අපට ඒකාග්‍රතාවය අනිත් ඒවාටත් අවශ්‍යයි අපිට මේක හඳුනා ගන්නට පහසුයි ඉද්දිවිද ඥාන වගේ ගත්තන් පස්සේ දැන් අපි හිතමුකෝ ඉද්දිවිද ඥාන අතරින් අග්‍ර වුණේ මුගලන් මහරහතන් වහන්සේ. එතකොට උන්වහන්සේට දැන් නන්දෝපනන්ද නාගරාජ দমনය වගේ තැනකදී එතකොට නාගරාජයා ඊළඟට දක්වන ප්‍රතිචාරයට Taman කොහොමද ප්‍රතික්‍රියා දක්වන්න ඕන කියලා ඊටාම වේගවත් අතිශය වේගවත් හසුරවන්නට ඕන. එක් එක් ස්වરૂපයන් මවා ගැනීම, කුඩා වීම, මහත් වීම, පෙනී සිටීම, නොපෙනී සිටීම. එතකොට මේ එක් එක් ස්වરૂපයන්ට වේගයෙන් පැමිණෙන්නට ඕන. එතකොට මේ වේගයෙන් පැමිණෙන්නට එතරම්ම වේගයෙන් ඒව හසුරවන්නට ඕන. ඒ හසුරවනකොට ඒ අවශ්‍ය සමතුලිතතාවයේ තියෙන්නටත් ඕන. එතකොට එතෙන්දි කලබල වෙලා ඉක්මනින් හසුරවන්න කියලා ගිහිල්ලා අවශ්‍ය නාම රූප ධර්මවල සමතුලිත බව රැක ගන්නට බැරි වුණොත් ඒ අදහස් කරන දේ වෙන්නේ නැහැ. දැන් කුඩා කරන්නට ඕන කියලා හිතනකොට කුඩා වෙන්නට නම් ඒකට අවශ්‍ය ඒකාග්‍රතාවය තියෙනවා. මහත් වෙන්නට ඕන කියලා හිතනකොට ඒ මහත් වෙන්නට නම් ඒ අදිෂ්ඨානයත් එක්ක ඒක වෙන්නට නම් ඒකට අවශ්‍ය ඒකාග්‍රතාවය තියෙන්න ඕන. ඒකාග්‍රතාවයත් එක්කලා තමයි චිත්තචෛතසික රූප ධර්ම හසුරුවන්නේ. එතකොට පෙනී සිටින්න ඕන නොපෙනී සිටින්න ඕන කියලා හිතනකොට ඒකට අවශ්‍ය ඒකාග්‍රතාවය තියෙන. එතකොට අතිශය වේගෙන් හසුරවන්නත් ඕන. විකෘති වෙන්නත් බෑ. එතකොට අන්න ඒ වගේ තැන්වලදී අපිට පේනවා කොයිතරම් කාලයක් ඒවා නැවත නැවත පුහුණු කරන්න ඕනද එකම ධර්මයක් පිළිබඳව. ඒ පුහුණු කරන පුහුණු කරන ස්වરૂපයත් එක්කලා තමයි අපිට ඒ පිළිබඳව ඒකාග්‍රතාවය මනවින් දියුණු කරන්නට පුළුවන් වෙන්නේ. ඉතින් යම් කරුණක් පිළිබඳ ඒකාග්‍රතාවය දියුණු කළාම ඒක අන්‍ය කරුණු පිළිබඳ ඒකාග්‍රතාවය දියුණු කරන්න ලොකු සහයෝගයක්. අපි හිතමු ආනාපාන සතිය පිළිබඳව ආනාපානය පිළිබඳ ඒකාග්‍රතාවය අපි හොඳට ප්‍රගුණ කළාම සති සම්පජඤ්ඤයෙන් යුක්තව ඒතනත්තාට කසින භාවනා ඊළඟට අනුස්සති භාවනා මේ බඳු අවශේෂ කර්මස්ථාන ප්‍රගුණ කිරීම ආදුනිකයෙකුට තරම් වෙහෙසකර නැහැ. ඇයි දැනට මේ තනත්තා එක් කරමුණක් පිළිබඳ ඒකාග්‍රතාවය හොඳට ප්‍රගුණ කරගෙන ඒ නිසා දැන් අර නැවුම් අරමුණට හුරු වීම පමණයි අවශ්‍ය වෙන්නේ. එතකොට ඒකාග්‍රතා ගුණය දැනට පුරුදු කරලා තියෙන නිසා ඒ නැවුම් අරමුණත් එක්කලා එතන ඉඳලා ඒකාග්‍රතාවේ පවත්වාගෙන යන්නට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට මූලික අවස්ථාවේ දියුණු නොකරන ලද ඒකාග්‍රතාවය අර රබර් බෝලයක් වගේ වහාම අරමුණ අරමුණෙහි අරමුණ කෙරෙහි යොමු වෙනවා යොමු වුණාට ඒ අරමුණෙහි සටහන ගන්නකොටම එහාට වීසි වෙන ගතිය වැඩි. අර වේගෙන් යන වාහනේදී ජනේලෙන් පිටත බැලුවාම නාම පුවරුවක් පේනවා. ඒක කියව ගන්නත් ඉස්සෙල්ලා ඒක පහුවෙලා ඊළඟ එකට ගිහිල්ලා ඉවරයි. ඒකත් කියව ගන්න හදනකොට ඊළඟ එකට ගිහිල්ලා ඒතකොට ඔක්කොම පෙන්ලා තිනවා එකක්වත් හරියට දැකලා නැහැ. ඒ වගේ තත්ත්වයක් තමයි මූලික අවස්ථාවේදී මේ සබ්බචිත්ත සාධාරණ චෛතසිකයක් හැටියට කතා කරන ඒකාග්‍රතාවය මූලික වශයෙන් අන්න වගේ දුර්වල තත්ත්වෙන් තමයි පවතින්නේ. ඊට පස්සේ ඒක නැවත නැවත පුහුණු කරලා පුහුණු කරලා තමයි අර පදං කළ මැටි පිටක් වගේ මට්ටමට අපි සකස් කරගත යුත්තේ එහෙම සකස් කරගන්නා ලද දියුණු කරගන්නා ලද ඒකාග්‍රතාවයට තමයි සමාධි කියලා කියන්නේ. එතකොට ඒකාග්‍රතාවය හෝ සමාධිය කුසල් සිතේ පමණක් නෙමෙයි අකුසල් සිත්වලත් යෙදෙනවා. ඒ නිසා අකුසල් සිතේ යෙදෙන සමාධිය ඒකාග්‍රතාවය අපට විමුක්තියට උපකාර වෙන්නේ. ඒන් සිත මුදවාගෙන කුසල චිත්ත ඒකාග්‍රතාවය දියුණු කරන්නේ කොහොමද කියලා අපට පුරුදු කරන්න වෙනවා. එය තමයි අපට නිර්වාණ ගාමිනී මාර්ගයේදී ධාන, අභිඥා, මාර්ගඵල ආදී ලබන්නට උපකාර වෙන්නේ. එතකොට ඒ නිසා මහානායක හඳුරෝ මෙහිදී දක්වනවා කාමාවචර සිතේ යෙදෙන මේ සමාධි චෛතසිකය ගා දුර්වලයි. එහෙම නැත්නම් ඒකාග්‍රතා චෛතසිකේ දුර්වලයි. මේ ඒකාග්‍රතා චෛතසිකේ වඩා ප්‍රබල වෙන්නේ මොන අවස්ථාවේදීද? මහග්ගත සිත්වල සහ ලෝකෝත්තර සිත්වල. මහග්ගත කියලා කියන්නේ රූපාවචර ධාන හතරයි අරූපාවචර ධාන හතරයි. එතකොට අභිධර්ම ක්‍රමයේ හැටියට රූපාවචර ධාන පහක් හැටියට ගන්නෙ. එතකොට එතන පහයි අරූපාවචර සිත් හතරයි. එතකොට එතන නවය. මහග්ගත සිත් කියලා කියන්නේ ඒ නවය. ලෝකෝත්තර සිත් කියලා කියන්නේ සෝවාන් මාර්ග ඵල, සකෘදාගාම මාර්ග ඵල ආදි වශයෙන් දක්වන ඒ සිත් 8ට. එතකොට මේවැ තමයි මේ ඒකාග්‍රතාවය වඩා ප්‍රබල වෙන්නේ. ඒක ඒකෙන් අදහස් කරන්නේ ඒ මට්ටමට පැමුණුනහම තමයි ඒකාග්‍රතාවය බලවත් වෙන්නේ. අර කාමාවචර සිත කියලා කියන්නේ නිරන්තරයෙන් කාමයන් පසුපස යන බොහෝ කොට නානාරම්මණයන් වෙත වේගයෙන් හඹා යන ගතියක් තියෙන්නේ. ඒ නිසා කාමාවචර සිතේ ඇතිවෙන සමාධිය සමාධියක් තමයි ඒකාග්‍රතාවයක් තමයි ඒ හැම සිතකම ඒකාග්‍රතාවය ඇති වෙනවා. හැබැයි ඒක එච්චර ප්‍රබල ඊට පස්සේ අර විවිධ කමඨහන් ඔස්සේ අපි නැවත නැවත විතක්ක ਵਿਚාර වශයෙන් එකම අරමුණට නැවත නැවත අවධානය එකම විදිහෙන් ගන්නට යොමු කරලා යොමු කරලා යොමු කරලා පුරුදු කරනකොට අන්න ඒක අනුක්‍රමයෙන් වැඩෙන්නට ගන්නවා එහෙම වැඩිලා ශක්තිමත් උණු විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකාග්‍රතාව කියන මට්ටමට ශක්තිමත් උණු ඒකාග්‍රතාවය තමයි එතකොට මහග්ගත සිත්වල පළවෙනි එක. ඊට පස්සේ විතක්ක ਵਿਚාර වලින් තොරව පීති සුඛ ඒකාග්‍රතා ඊට පස්සේ සුඛ ඒකාග්‍රතා ඊට පස්සේ උපේක්ඛා ඒකාග්‍රතා ඒ විදිහට ඊට පස්සේ ආකාසානංචායතන විඥානංචායතන ආදී වශයෙන් ඒ ටික ඊට පස්සේ සෝවාන් සකදාගාමි අනාගාමි වශයෙන් ඒ ටික මේ සිත්වල ඒවට කියනවා අර්පණා සිත් කියලා. මේ අර්පණා සිත්වල යෙදෙන ඒකාග්‍රතාවය තමයි වඩා ප්‍රබල වෙන්නේ අර සාමාන්‍ය කාමාවචර සිත්වල ඇති වෙන ඒකාග්‍රතාවය එතරම් ප්‍රබල නැහැ. ඒ නිසා අපට අර ලෝකෝත්තර සිත්වල ඒකාග්‍රතාවය ඇති කරන්නට නම් සාමාන්‍ය කාමාවචර සිත්වල ඇති වෙන ඒකාග්‍රතාවය අවම වශයෙන් ප්‍රථම ධානය කියන තැනටවත් ටික ටික පුරුදු කරලා තියෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ප්‍රථම ධානයට සමවදින්න පුළුවන් වෙන්න ඕන කියන එක නෙමෙයි. ඒ ಗುಣ ටික අවදි කරගන්න. ඒ තනත්තාට දැන් දැන් සුෂ්ක විදර්ශකයින්ට සෝවාන් ඵලය විතරක් නෙමෙයි අරහත්ත්වයටපත් උනත් උන්වහන්සේලාට ධානයකට සමවදින්න පුරුදු කරලා නැහැ. ධානයට සමවදින්න නම් අර අදිට්ඨ අදිඨාන උත්ථාන ආදී වශයෙන් ඒක පුහුණු කරලා මෙච්චර කාල වේලාවක් මම මේ ධානයෙහි පවතිනවා කියලා මනස වෙනම ඒකට පුරුදු කරන්න. එහෙම පුරුදු කළේ නැති එහෙම ධානයක් ප්‍රගුණ කරපු නැති සෑම කෙනෙකුටම සෝවාන් ආදී මාර්ගඵල සිත්වලදී ප්‍රථම ධාන ලක්ෂණ ටික තමයි පහළ වෙන්නේ. විතක්ක, ਵਿਚාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා කියන මේ ප්‍රථම ධාන ලක්ෂණ ටික තමයි පහළ වෙන්නේ ඒතනත්තාට ධාන ප්‍රගුණ කරලා නැතිනම්. ධානය ප්‍රගුණ කරලා තියෙනවා නම් ද්විතීයි ධාන මට්ටම් ප්‍රගුණ කරලා තියෙනවා නම් ඒ මට්ටම අතන්දි මතුවේ. ඒ ඒ අර්පණාසිතේදී කියන්නේ මහග්ගත සිතේ හෝ ලෝකෝත්තර සිතේදී මේ මට්ටම. එතකොට තෘතීය ධානය දිනු කරලා තියෙනවා නම් මේ මට්ටම. චතුර්ථ ධානය දිනු කරලා තියෙනවා නම් මේ මට්ටම මතුවේ. එහෙම නැත්නම් ධාන ප්‍රගුණ කරලා නැත්නම් ඒ හැම කෙනෙකුටම මාර්ගඵල වලට යොමු එහෙම නැත්නම් මාර්ගඵල සිත් ඇති වෙද්දී ඒ හැම දෙනාටම මූලික ප්‍රථම ධාන ලක්ෂණ ටික තමයි ඇති වෙන්නේ ඒ ලක්ෂණ ඇති වුණාට ඒතනත්තාට ධානයට හෝ ඵල සමාපත්තියට සමවැදිලා බොහෝ වෙලා එහි රැඳී සිටින්නට බෑ ධානය පුරුදු කරලා නැතිනම් නිවන් දකින්න මාර්ගඵල ලබන්න ධාන මට්ටමක් පුහුණු කරලා තියෙන්න ඕන නෑ සමාධිය ප්‍රමාණවත් හැබැයි සමාධිය ප්‍රමාණවත් වුණාට ඒතනත්තාට ඵල සමාපත්තියට සමවදින්නට ඕන නම් මාර්ගඵල ලැබුවට පස්සේ ඒකට අර කොහොමද යම් වේලාවක් යම් කාල පරිච්ඡේදයක් එකම අරමුණෙහි එකම විදිහට පවතින්නේ කියන එක ප්‍රගුණ කරලා තියෙනවා. ඒතකොට ධානයේ සමාධිය කියන්නේ එකක්, ධානය කියන්නේ තවත් අවස්ථාවක්. සමාධිය කියලා කියන්නේ අරමුණෙහි නොසැලී පිහිටන ගතිය. ධාන කියලා කියන්නේ කැමැති තාක් වේලා ඒ විදිහට ඒ අරමුණෙහි සිත පිහිටුවාගෙන පවතින්නට සිත පුරුදු පුහුණු කිරීම. මේ විදිහට අපි මේ ඒකාග්‍රතා හෙවත් සමාධි චෛතසිකයේ පිළිබඳව අපි මූලික වශයෙන් හඳුනාගෙන ඒ අකුසල් සිත්වල ඇති වෙන්නේ කොහොමද කුසල් සිත්වල ඇති වෙන්නේ කොහොමද කියන ભેදය වෙනස හඳුනාගෙන අකුසලෙන් මුදවලා කුසල සිතෙහි ඒකාග්‍රතාවය දියුණු කරන්නට උත්සාහ කළ යුතු වෙනවා. එය තමයි නිර්වාණගාමිනී මාර්ගයේදී අපිට ඵලදායක වෙනවා. හොඳයි එහෙනම් අද දේශනාව අපි මෙපමණකින් නිමා කරමු. අපි සුපුරුදු පරිදි ධර්ම සාකච්ඡාවට යමු.